වල දැන් එන්නේ නැති තරමට මාඩි වෙලායි. එයින් එහාට යන්නට උපදේශයක් දෙන්නට කියපු නිසා මේ දේශනාව මේ ආකාරයෙන් ඉදිරිපත් කරනවා. ඒකට මේ හැම කෙනෙක් විසින්ම සමාධිය වඩන්නට ඕන. ඒ උපදේශ මුල්‍ය පරිදි සමතේ දර්ශනා දෙකම වැඩිම කළ යුතු වෙනවා. ඒකට මේ සමතය දිනු කරන්නට පුළුවන් මේ කියන්නේ සමාධිය දිනු කරන්නට පුළුවන් සමත භාවනාවක් වශයෙන් ප්‍රගුණ කිරීමෙන් හා එලෙසින්ම විදර්ශනා භාවනාවක් වශයෙන් ප්‍රගුණ කෙරේ. ඒකට මේය සමත වශයෙන් විදර්ශනා වශයෙන් යන දෙආකාරයෙන්ම මේ සමාධිය දිනු කර ගන්නට ඕන ඒ කරන ආකාරය තමයි අධ්‍යාපනදාපි ප්‍රකාශ කරන්නේ. ඒතකොට සමත වශයෙන් සමාධිය දිනු කළා විදර්ශනා වශයෙන් දිනු කළා ඊට අමතරව අපේ විදර්ශනා භාවනා කරන්න ඕනේ පංචස්කන්ධයේ නියම තත්ත්වයේ තේරුම් ගන්න ආකාරය. විශේෂයෙන්ම පංචස්කන්ධය අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ බන්ධතෝ සම්ලතෝ අබතෝ ආබාධතෝ පරතෝ පරෝගතෝ ශුන්‍යතෝ කියලා තුන් ආකාරයකින් විමසිය යුතු බව බුදුරජාණන් වහන්සේ දක්වා තිබෙනවා. ඒ ආකාර 11 පිළිබඳව මෙන්නට කලින් විස්තර වශයෙන් අපි කරුණු ඉදිරිපත් කර තිබෙන නිසා නැවතේ වශයෙන්පත් කිරීමට අවශ්‍ය වන්නේ. කෙසේ වෙතත් මේ සිතන දැන් මේවා අපි කරලා තියෙන සවම කොටද මේවා කරන්නේ. ඒ කර්ම තියෙන ප්‍රමාණය සෑහෙන්නේ දැන් ලබා ඇති මාර්ගඵල සත්‍යයට පමණයි. ඒ මෙහාට යනට ඊට වඩා ගැඹුරින් ඊට වඩා පළල්ව ඔය පිළිබඳ අවබෝධයක් ලැබෙන්න ඕනේ. කියන්නේ කලින්ට වඩා දැන් කියන සත්‍යයට වඩා පුළුල් අවබෝධයක්, ගැඹුරු අවබෝධයක් ඔය පංචස්කන්ධ ධර්ම අනිත්‍ය ආදී වශයෙන් විමසලා බලලා ඇති කරගත යුතු වෙනවා. මේවා අනිත්‍යයි, මේවා දුකක්, මේක රෝගයක් වගේ, මේක gaduwak වගේ, මේක උලක් වගේ ආදී වශයෙන් අපි 11 ආකාරයකින් කතා කළා. මේක නැවත ඒ දේශනේ අහන්න අහලා ඉවරලා ඒ අනුව <clears throat> පංචස්කන්ධ ධර්මයන් රූපස්කන්ධය ගන්නවා. මේවා අනිත්‍යයි, දුක්ඛයි, රෝගයි, ගණ්ඩයි ආදී වශයෙන් විවිධාකාරයෙන් මේක කලින් තිබුණු දැනුමට වඩා වැඩි දැනුමක් ලැබෙන ආකාරයෙන් විමසන්නට ඕන සම්මස්තනය කරන්නට ඕන. සම්මස්තනය කරනවා කියන්නේ නුවණින් විමසලා දකින්නට ඕන. ඒකේ කලේ නැත්නම් ඔය ඉන්න සත්‍යෙම වඳා පවතින සිදුවෙනවා. යටත් සස්සතේම කතා කරන රහතෝ කෙනෙකුත් මේව කරනවා. එතකොට අර දෙතනම සුඛ විහරණය සඳහා ඒක සාමාන්‍ය ප්‍රයෝගී වෙනවා. කියන්නේ ජීමේ ජීවිතයෙන් සුඛ විහරණයෙන් සත්‍යයෙන් වාසය කිරීම සඳහා ඒ කරුණු හේතු වෙන බව බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙනවා. ඒ නිසා කොයි භාවනා තත්ත්වයකදී තමක් නෑ මේ පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය ආදී වශයෙන් ඔය 11 ආකාරයෙන් වෙනස විමසා නුවණින් බල බල ඒ පිළිබඳ පැහැදිලි ගැඹුරු උවිත වඩා පරල අවබෝධයක් ඇති කර ගන්නට උත්සාහ ගන්න ඕන. ඒක මේ මේ සමාධිය දිනු කර ගැනීමට අමතරව කළ යුතු වැඩක්. එතකොට සමාධිය දිනු කර ගැනීම සඳහා අපි සමත වශයෙන් ඒ සමාධිය දිනු කර ගැනීම අපි පළමුවෙන් කියන්නම් ඊට පස්සේ විදර්ශනා වශයෙන් දිනු කරගත යුතු ආකාරය හා ඊට පසුව ඒ සම්මත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් දිනු කරගත් සමාධිය පාදක කරගෙන එසේනම් නිවනට සිතපත් කරගත යුතුද කියන කාරණාව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් පරිදි ඒ වගේම ප්‍රායෝගිකව අත්දැකිය හැකි වන ආකාරයෙන් අපි ප්‍රකාශ කරන්නට බලාපොරොත්තු වෙනවා. එතකොට සම්මත වශයෙන් කොහොමද මේ සමාධිය දිනු කරගත යුතුවන්නේ. සංගත වශයෙන් සමාධිය දිනු කර ගැනීම සඳහා තමාට සුදුසු අරමුණක් තෝරා ගන්න ඕන. සමහර කෙනෙකුට ආනාපාන සති භාවනාව සුදුසු වන්නත් පුළුවන්. තවත් කෙනෙකුට මෛත්‍රී භාවනාව සිදු කරන්න පුළුවන් මේ ආදී විවිධ භාවනා ක්‍රම තියෙනවා. ඉතින් Taman මේ දක්වා කරලා බලපොඩු භාවනාවම කර්මස්ථානයෙන් කරන කරන එක තමයි ඉතාමත් හොඳ. අපි උදාහරණයක් සමත වශයෙන් කතා කරන භාවනාව දිනු කරනකොට අපි හිතමු අසිතක්ෂේ ආනාපාන සති භාවනාවයි කියලා ආස්වාද ප්‍රසවාස ආරම්භ කරමින් කරන ලබන භාවනාවයි කියලා හිතමු. එතකොට මේ ආනාපාන සති භාවනාව ප්‍රබල තේමින් ධ්‍යාන හතරට යන ආකාරය අපි මේ කෙටියෙන් ප්‍රකාශ කරන්නේ රූපාවචර ධ්‍යාන හතරට. එතකොට මේ හැට ආස්වාද ප්‍රසවාස භාවනා කරන විට අරමුණ ඒ අරමුණ අරගෙන භාවනා කරන විට අර මුල්ලේ ඉඳලා භාවනා කරන අය මේ කටයුතු කරන්නට අවශ්‍ය වන්නේ දෙලින්ම භාවනා කරන්න ඉස්සලා අදිස්ථාන කරන්න රූපාවචර පළවෙනි ධ්‍යානෙ නැත්නම් නිකම්ම කියන්නේ පළවෙනි ධ්‍යාන සිට උපදවාගෙන විනාඩි 15ක් ඉඳලා දේවා කියලා අදිස්ථාන කරලා ආස්වාද ප්‍රසආස ලෙස නිකම් සිටින් බලන්නේ ආස්වාස කියන්නවත් එපා ප්‍රාස්වාස කියන්නවත් එපා නිකන් සිතෙන් බලාගෙන ඉන්න බලාගෙන ඉන්නකොටම ටික වේලාවක් යනකොට මේ සමත විදර්ශනා වශයෙන් භාවනා දිනු කරන තියෙන නිසා එකපාරටම වාගේ ටික වේලාවකින් පළවෙනි ධ්‍යානෙට පිටපත් වන්නත් පුළුවන්. හිත නිසල වෙනවා, හිත ඉඳා බස්සා වාගේ වෙනවා, සම්පූර්ණයෙන්ම අරමුණු සිතට එන්නේ නැතුව බලපෑවෝ වගේ සාන්තව නිසලව පවතින තත්ත්වයක්. එතකොට ඒ තත්ත්වේ උද්දක වුණේ නැත්නම් එහෙම අධිෂ්ඨාන කරපු ගමන් මෙහෙම එන්නේ නැත්නම් ටිකක් ඊට වඩා වැඩි වැඩ කරන්නට වෙනවා. ඒ කියන්නේ ආස්වාස්වාස දෙස බලාගෙන ආස්වාස ප්‍රාස්වාස කියලා කලින් සිහිපත් කරන මේ ආධුනික අයටත් ඒ ආකාරයෙන් කටයුතු කරන්න සිදු වෙනවා. ඒ කියන්නේ භාවනා දියුණුවක් නැති අය. එතකොට ආස්වාස දෙස බලාන ආස්වාස කියලා සිතන ප්‍රාස්වාස දෙස බලාන විදිහ ප්‍රාස්වාස කියලා සිතන මෙහෙම සිතාගෙන යනකොට ආස්වාස ප්‍රාස්වාස ඒ අරමුණේම සිත පවත්වාගෙන යන්නට පුළුවන් ශක්තිය ලැබෙන ලැබුණොත් ආස්වාස් ප්‍රසආස කියලා හිතන්නේ නැතුව ආස්වාස් ප්‍රසආස දෙක පිටින් බලන්නට. මෙන්න බලන්න සිටින විට සිත සංසුන් වීම නිසාම ආස්වාස ප්‍රසආස සංසුන් වෙනවා. කියන්නේ නොතේරී යන තත්ත්වයට වාගේ සියුම් වෙනවා. මෙහෙම සියුම් වෙලා සියුම් වෙලා යන අවස්ථාවේ සමහර විට සමහර කෙනෙකුට පමණක් විවිධ නිමිති පහළවන්න පුළුවන්. නිමිති කියන්නේ සිතට පෙනෙන විවිධ සත්‍යම් මේ කියන්නේ වේද පාට වර්ග වාගේ වනාකුල් වාගේ ගිනි පුපුර වාගේ ආලෝක කදම්බයක් වාගේ වේද ආකාරයෙන් වේදයට නිමිති තේන්නට පුළුවන් නමුත් හැම දිනකටම නිමිති තේරෙනවා නෙවෙයි තේන්නේ නැහැ ඒ නිමිති පෙනීම අත්‍යවශ්‍යමත් නැහැ ධ්‍යානයක් ලබා ගැනීම ඒ නිමිත්ත පෙන්වත්‍රේම ඒ පෙනෙන අවස්ථාවේදී නිමිත්ත කෙරෙහි අවධානය යොමු නොකොට ආස්වාද ප්‍රසආස දෙසම සිතින් බලාගෙන සිටින එකයි ඒ මුල් අවධියේදී කළ යුතු වන්නේ එහෙම කරනකොට අර නිමිත්ත එන්නේ එන්නේ ප්‍රකටව ප්‍රකටව පෙනෙන්නට පටන් අරගෙන කලින් වඩා ප්‍රභාස්වල දීප්තිමත් ප්‍රකටව ඒ නිමිත්ත දැක්සනේ වුණොත් එතකොට ආස්වාස ප්‍රාසාසයේ අවධානය යොමු නොකොට ඒ නිමිත්ත දෙසටයි අවධානය යොමු කරන්නට ඕනේ. නිමිත්ත දෙසට අවධානය යොමු කරලා ඒ නිමිත්ත වශී කරන්නට ඕනේ. වශී කිරීම සඳහා ඒ තමන්ගේ සිතින් සිතන සිතන ආකාරයට ඒ නිමිත්ත ලොක කරන්න පුළුවන්, කුඩා කරන්න පුළුවන්, ඈස් කරන්න පුළුවන්, ලං කරන්න පුළුවන්, මුස් කරන්න පුළුවන්, පාස් කරන්න පුළුවන්. ඒ කියන්නේ උසින් මේකට ටිකක් උසින් පෙනේවා කියලා හිතනකොට නිමිත්ත ඊට උලින් පේනවා. මේට වඩා ටිකක් පහළින් පෙනේවා කියනකොට නිමිත්ත පහළින් පෙනේ වගේම පසුපසින් පෙනේවා කියන හිතුවොත් එහෙනම් පිට පැත්තේ නිමිත්ත තියෙන ආකාරය පේනවා. බොහෝ විට නිමිත්ත දර්ශන වෙන්නේ බොහෝ විට නෙවෙයි සමහිතම වගේ නිමිත්ත දර්ශන වෙන්නේ නාසයට ඉදිරියෙන් නළලයි නාසයයි අතරින් මේ මැද හරියවා ඉස්සරහින් ඉස්සන්. ඉතින් මේක වශයෙන් කරාට පස්සේ ලං කරන්නට පුළුවන්. ඈතින් පෙනේවා කියවම එක පාට ගොඩාක් ඈතට කරන්නේ නැතුව එහෙම කරන්නට බෑ. ටික ටික ටික ටික ඈඩ් කරන්න පුළුවන් ටික ටික ලං කරන්න පුළුවන් ටික ටික ලොකු කරන්න පොඩා කරන්න පුළුවන් මේක සාමාන්‍ය ප්‍රමාණයකට ලොකු කරන්නට පුළුවන් ශක්තිය ලැබුණාට පස්සේ මේක හදවත ඇතුළට ගන්නවා මොලේට ගත්තත් කමන්නේ මොලේ තියෙනකොට ඒක වතුරේ දිස්සන පිළිබිඹ වස්සේ මේ නිමිත්ත සමාගයේ මොලේ අස්සේ තියෙනවා තේන. නැත්නම් හදවතට ගන්න එක තමයි වඩා සුදුසු හදවත තියෙන තැනට ගස්සාට පස්සේ ඒ නිමිත්ත තමන්ගේ හදවත තුළ දේශ වෙනවා. මෙහෙම දේශ වුණාම වෙන මොනවත් හිතන්නේ නැතුව නිමිත්ත දේශන කිසිම බලාගෙන සිටිනවා. මේ බලාගෙන ඉන්නකොට ඔය නිමිත්ත නොපෙළලා කලවරට කලවරක්. කලවරක් වෙලා සිත සම්පූර්ණයෙන්ම ඝන කලවරකපත් වෙනවා වගේ සිත සාන්ත වෙලා නිශ්චල වෙලා තැම්පත් වෙලා හරියට මේ කලක් සිව්වා කියලා අපි කියන්නේ ඒ වගේ වෙන අරමුණු වලින් තොරව පවතින සත්‍ය උද්ගත වෙනවා. මේක ධ්‍යාන මට්ටමක් කල පහළම තියෙන ධ්‍යාන මාර්ගම. මේ සමත වශයෙන් නිමිත්තක් වෙනොත් ඒ භාවනා කළ යුතු ආකාරය සමහරවිට නිමිති නැහැ මම කියලා මම කියවා එහෙම නිමිති පේන්නේ නැත්නම් අර විදිහට ආශාස ප්‍රසාස භාවනා කරනවා කරනකොට දැන් නිමිති පේන්නේ ආශාස ප්‍රසාර සංසිදී සංසිදී යනවා සමහරට නොතේරීම යනවා ඔහේ සිත පවතිනවා මොකක්වත් දියුණුවක් ආස්වාද ප්‍රසාර තේරෙන්නේ නැහැ හිත පිට යන්නේ නැහැ හිතේ වෙන වෙන වෙන දියුණුවකුත් නැහැ. ඔහේ සිත නිසලෝ නිකාම පවතින. එයාට ගැඹුරට යන්නේ දියුණුවෙන්නේ. එතකොට සමහරු කියනවා සිත උඩට උඩට යනවා මේ අවස්ථාවේදී කියලා ඒ වයතනන් සුදුසු ප්‍රයදාමයක් නෙවෙයි. මේදී තමන් තේරුම් ගන්නට ඕන මේ ධ්‍යාන අංග. ධ්‍යාන අංග මේවා නිමිති පේන්නේ කියයි පහමසා කළ යුතු භාවනා ක්‍රමය නාමය කියන්නේ. ධ්‍යානාංග කියන්නේ පළවෙනි ධ්‍යානයේ තියෙන විචක්ක විචාර තේසුක ඒකබ්බතාසයික පස්මල් ධ්‍යානාංග සම්පන්නිය වෙච්ච කියලා දක්වා ඇති පරිදි විචක්කයක් තියෙනවා විචාරයක් තියෙනවා ප්‍රීතියක් තියෙනවා සුඛයක් තියෙනවා ඒකබ්බතාවයක් තියෙනවා මේ විතර්කය කියන්නේ අරමුණට සිත නැවත නැවත නැගීම ඒ කියන්නේ අරමුණක් තියෙනවා අපි ආසාර ප්‍රසාර අරමුණ නම් ඒ දෙකටම සිත නැවත නැවත නැවත නැවත ඒ අරමුණ මතටම සිත යාමට තමයි විතර්කය කියන්නේ. කල්පනා කරනවා කියන එක නෙවෙයි ඒකන ඒ එතන අදහස් කරන විතර්කය. එතකොට ඒක Tamanට දකින්නට පුළුවන් අදිස්ථාන කරන විතර්කයේ පමණ විනාඩි 10ක් 15ක් තුළ තේනවා කියලා අදිස්ථාන කරලා ආස්වාද ප්‍රසාර දෙක බලානිනොත් Tamanට ඉතාලා පැහැදිලිව තේනවා. විතර්කය හොඳට ක්‍රියාත්මක වන ආකාරය මේක පෙන්වන්නත් පස්සේ විචාරය විනාඩි 15ක් තුළ තේනවා කියලා දිස්ථාන කරනවා. විචාරය කියන්නේ අරමුණේ සිට පැතිරෙන ස්වරූපය. අර කණින් තිබුණ අරමුණ වාගේ ඒ අරමුණේ සිට පැතිරෙනවා. අපි හිතමු කෙනෙක්ගේ මුහුණක් දැස බලනවා කියලා එකපාරට අර මුහුණ දැස්සනේ යනවනේ මුහුණ වටේටම බලනවා වගේ මුහුණ මුහුණ පුරාම බලනවා වගේ. අරමුණ දැස අරමුණේ සිට පැතිරී යන ස්වරූපයට තමයි විචාරය කියන්නේ. ඒකට මේක ආස්වාද ප්‍රසවාස දෙක බලනකොට ආස්වාද ප්‍රසවාසයේ පැතිරිලා පේනවා. වදින තැන ආස්වාද ප්‍රසවාස වදින තැන තියෙනවනේ ඒ වදින තැන උනත් ඒක පැතිරිලා වාගේ පේනවා. කලින්ට වඩා සුළුවේ නෙවෙයි ප්‍රකට වශයෙන් ඒක වඩා පළල් වශයෙන් ඒක පේන්න පටන් ගන්නවා. ඒ ਵਿਚාරය හොඳට දැක්කාට පස්සේ ඊළඟට සාදේශාන කාරණේ කොහොමද විතක්ක විචාර දෙකම මට පේනවා කියලා. එතකොට ආස්වාද ප්‍රසආසයට එහෙම අදිස්ථාන කරලා භාවනා කරන. ඒකෝඩ පළමුවෙන්ම විචර්කය තියෙනවා. ඊට පස්සේ වෙන විචාරය තියෙනවා. ආයත් විචර්කය තියෙනවා. ආයත් විචාරය තියෙනවා. ඒක ආස්වාද ප්‍රසආසයෙන් තුළ විචර්කය තුනවා. විචාරය තුනවා. ඒ විචර්කය තුනවා. ඒ විචාරය තුනවා. මේ විදිහට කීපවතාවක් විචර්ක විචාර දෙක ඇතිවන්නේ එක නැති වෙන එක දකින්න පුළුවන්. ඒ වගේම ප්‍රාසස් කරනකොට හිතක් විචාර දෙක දකින්න පුළුවන්. මේක හොඳට දැක්කට පස්සේ ඊළඟට ප්‍රීතිය පමණක් මට උපදවාගෙන විනාඩි 15ක් ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කරනවා. එතකොට ප්‍රීතිය විතරක් සිතට සිතට දැනෙන එක මේ ප්‍රීතිය කියන එක. ප්‍රීතිය සමන්ට ඉස්සා හොඳට ප්‍රකට විශ්ව පැහැදිලිව අවබෝධ මේ අවබෝධ වුණාට පසුව විතක්ක විචාර ප්‍රීති කියන අංග තුනම මම දැන් බල බලා ඉන්න ඕනේ කියන අදහස ඇතුව ඒ අංග තුනෙන්ම තුනම බල බලා ඉන්නට විනාඩි 10ක් 15ක කාලයක කාලයක් සීමා කරන අදිස්ථාන කරන්නට ඕනේ. ඒ මධිස්ථාන කරලා ආස්වාස දෙස බලන ආස්වාස කියනවා ප්‍රාස්වාස කරන ප්‍රාස්වාස කියනවා එතකොට ඔන්න විතර්කයේ බලයෙන් මේ තුන ඒකම ਵਿਚාරයම ඒකම පීතියාව ආයෙත් නැවත විතක්කය ආව, ਵਿਚාරය ආව, ප්‍රීතිය ආව. මේ විදිහට විතක් විචාර ප්‍රීති කියන අංග තුනම බල බලා ඉන්නට පුළුවන්. මේකත් පුරුදුනාට පස්සේ සුඛය එකතු කර ගන්නවා. සුඛය බොහෝ විට කයට දැනෙන ස්වરૂපයක්, සිතට දැනෙන ස්වરૂපයක් නෙවෙයි. ඒ කියන්නේ සිතට තමයි ඒ සුඛය දැනෙන්නේ. නමුත් කය මේ කලින් ප්‍රීතිය වගේ නෙවෙයි. මුළු කයම සෑල් වෙලා සංසුන් වෙලා කය පුරාම විහිදී ගිය සාන්ත සත්‍යයක් උද්ගත වෙන ආකාරය තමයි අත්දකින්න පුළුවන් සුඛය තුළින්. මේකත් අත්දැක්කාට පස්සේ අර අංග හතරම බලන එක ආස්වාස් ප්‍රස්වාසය තුළ. එකක්ක විචාර පීති සුපදීන. ඊට පස්සේ ඒකාග්‍රතාව කියන চৈতසික ධර්මයට අදිස්ථාන කරලා ඒ ධර්මයේ අත්දැකින්නට අදිස්ථාන කරන භාවනා කරනකොට මේ ඒකාග්‍රතාවය කියන්නේ එකඟකම නෙවෙයි ඒකාග්‍රතාවය කියන්නේ අරමුණයි සිතයි කියන දෙකම එකම ධර්මයක් බවට පත් වෙන එක. මේකයි ධ්‍යාන කතාවේදී ඒකාග්‍රතාව කියන්නේ සාමාන්‍ය ඒකාග්‍රතාව කියන්නේ එකඟ බව. නමුත් මෙතන ධ්‍යාන නිසා ධ්‍යාන අංගන්ව බලන විට ඒකාග්‍රතාව කියන්නේ අරමුණ වෙනම දෙයක් පිට වෙනම දෙයක් වශයෙන් කලින් තිබුණාට මේ අවස්ථාවේදී දෙකම එක එක ධර්මයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ සිත සමගම අරමුණ ඇති වෙනවා සිත නැති වෙනකොටම අරමුණ නැති වෙනවා නැත්නම් සිත සමගම අරමුණ ගමන් කරනවා දැන් ආස්වාස් ප්‍රසවාස දෙක අපි බලාගෙන අපි හිතුවත් ආස්වාස් ප්‍රසවාස පබ්බ දෙක යන තෙත් යනවා බලන්න හිතියොත් එහෙම හිතයි ආස්වාස් ප්‍රසවාස දෙකම එකට ක්‍රියාත්මක වෙනවා සමගාමී ලෙස ක්‍රියාත්මක වන ධර්මතාව දෙකක් බවට පැහැදිලිවම දැක්වෙනවා ඒකට මේ අංග පහම දැන් එක ආස්වාද ප්‍රසආසයක ඔබට බලන්නට පුළුවන්. අදිස්ථාන කරපුවාම මේ අංග පහම පෙනෙනවා කියලා. එතකොට ඉස්සෙල්ලම විතක් එනවා ඊට පස්සේ ඒක නැති එකම වෙනවා ਵਿਚාරය ඊට පස්සේ ප්‍රීතිය තියෙනවා පේනවා ඊට පස්සේ සුඛය තියෙනවා පේනවා ඒකත් තව ඊට පස්සේ තියෙන එක. ඉතාමත්ම පැහැදිලිව තමයි අත්දකින්න පුළුවන්. මෙන්න මේ අධ්‍යක්ෂකට පස්සේ මේ අංග පහම එකම හුස්මරල්ලක ප්‍රයාසුක ආකාරය අදිෂ්ඨාන කරන විසස් විචාර ප්‍රේක්ෂකේ කල්පතා සහිත පළවෙනි ධ්‍යානයට පැමිණ විනාඩි 15ක් ඉන්නට ලැබේවා. මේ මදිෂ්ඨාන කරලා ඒ ධ්‍යානාංග පහෙන්ම අංග පහම මේකම හුස්මරල්ලක ඇති වෙන ආකාරය නැති වෙන ආකාරය බල බලා සිටීමයි කළ යුතුවන්නේ. ඒ කියන්නේ එකම හුස්මේක විසක්තියාව, විචාරයාව, ප්‍රීතියාව, සුඛයාව, ඒකාග්‍රතාවය. මේ විදිහට අන්තාස්වාසයේ සිදුවෙනවා. මේ දෙසම බලන්න සිටින විට මේ ධානාංග ඔක්කොම එක සමසත්යකින් වාගේ ක්‍රියාත්මක වන්නේ හරියට මේ හේතුක මුදුනකට ගියා වාගේ තත්ත්වයට ගිහිලා සිත ඇතුළට කිඳා බස්සවා දෙනවා. ඒ කියන්නේ හදවත ඇතුළට උඩට ගියා නෙමෙයි සිත ඇතුළට කිඳා බැස්සා වගේ වෙනවා. කිඳා බැසනවා වගේ සිත තැම්පත් වෙනවා, නිශ්චල වෙනවා. අර කලින් කිය වාසේ ගල තියුවා වගේ නිශ්චල වෙලා මේ පවතිනවා. අදිස්ථාන කළ කාලය පුරාම මේක තියෙනවා. එතකොට මේ විදිහට ඒ පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්නට පුළුවන්. මේ නිමිත්තක් පහළ වුණත් නිමිත්තක් පහළ නොවුණත් මේක ඇති වුණාට පස්සේ දෙවන ධ්‍යානයට භාවය භාවයෙන් දිනු කරන්නට උත්සාහ ගන්නට ඕනේ. මේදී විශේෂයෙන්ම මතක තබාගත කරුණක් අපි මේ කියන්නේ. බුදුරජාණන් වහන්සේ ගාමීපම කියන උපමා සූත්‍රය දක්වලා තියෙන අනුස්සන නිකායේ නාවකනිපාතේ ඒකෙදි දක්වන උපමාව. ගාමී කියන්නේ එළදෙනට ගා එළදෙනක් උපමා කරලා කරන කතාවයි. ධම්මදේශනාවයි ගාමීපම දේශනේ කියන්නේ. ඒ සූත්‍රයේ දැක්වෙනවා එළදෙනක් කියනවා ටිකක් හන්දස් මුදලක වාගේ. ඒ තනකොළ කකා එන 515 හොඳ ඊට වඩා හරුවට වැඩි හොඳ තනකොළ ටිකක් පහළ තියෙනවා. දැන් මේ එළදෙන තෝනේ පහළට යන්නට කන්නට ඉතින් අර බෑවේ ඉස්සෙල්ලම කකුල් දෙක තියනවා. ඩික් කරනවා. ඩික් කරලා ඒක හොඳට පර්ශල කරන්නේ නැතුව උඩ කකුල් දෙක පසුපස කකුල් දෙක ගත්තොත් එහෙම එළදෙනට මොකද වෙන්නේ? ඇදගෙන වැටෙනවා. ඔහුට ඇයට යන්නට හම්බෙන්නේ නැහැ. මොකද විස විනාශයකට තමයි ඔහු ඒ විදෙනට පත්වන්නට සිදුවන්නේ. මේ වගේම බුදුරජාණන් වහන්සේ කියන පළවෙනි ධ්‍යානයේ පිටපත් කරගත්තු කෙනාට හිතෙනවාය ඒක වාසික වාසික කරගන්න නැතුව දිනු කරගන්න නැතුව දැන් හොඳයි දෙවෙනි ධ්‍යානයට ගියොත් කියලා. එහෙම දෙවෙනි ධ්‍යානයට අධිෂ්ඨාන කරාට පස්සේ අර කකුල් දෙක පටල කළේ නැහැ ඉස්සරහා කකුල් දෙක බිම හොඳට පටල කරනවා කකුල් දෙක කිව්වේ නැති කියලා දෙනවා වගේ. පළවෙනි ධ්‍යානය හොඳට වශීභාවයට පත් කරගෙන නැති මේ පුද්ගලයා පළවෙනි ධ්‍යානෙ කෙරෙනවා දෙවෙනි ධ්‍යානෙ කෙරෙනවා කියලා බුදුහාමුදුර දක්වලා තියෙනවා. ගාමී කොම කොමා සෝත්‍රයේ බලන්න අනුත්තරිකායේ නවකෙනි පාඨයේ තිබෙන මේ ධ්‍යාන අටටම ඔය විදිහට කියනවා. දෙවෙනි ධ්‍යානෙ ධ්‍යාන තුන්වෙනි ධ්‍යානෙ ධ්‍යාන ධ්‍යාන දෙක වශයෙන් කරන්නේ නැතුව තුනේ ඉඳලා හතර ධ්‍යාන දානවා. ඉතින් ඔක්කොම නැති කරගෙන දෙපැත්තෙන්ම සිහිනුණු පුද්ගලයෙක් බවට පත් වෙනවා කියන කතාව බුදුහාමුදුර දක්වලා තියෙනවා. ඒ නිසා පළවෙනි ධ්‍යානසිත පුළුවන් තරම් ඒකේ ඉන්න පුළුවන් කාලය විනාඩි 15 20 25 ආදී වශයෙන් වශයෙන් පැයක් එකමාර දෙකක් වගේ ඉන්න පුළුවන් කාලය වැඩි කරගන්නට ඕන. ඒ වගේම ඒකේ ඉන්න පුළුවන් කාලය අඩු කරගන්නත් පුළුවන් වෙනවා. විනාඩි 15 10 5 ඒ වගේම විනාඩි 2 විනාඩිය තප්පර 30 වගේ එහෙම අදිස්ත්‍රාණ කරපුවාම තප්පර 30ට තප්පර 15ට වගේ අදිස්ත්‍රාණ තප්පර 15 තුළ ධානය ඇති වෙනවා තප්පර 15න් ධානය නැති වෙනවා මේ විදිහට ඒ ධානයේ සිටිය යුතු කාලය අඩු වැඩි කරමින් ඒකේ ඉන්න පුළුවන් ක්‍රමය වශී භාවයට පත් කරගන්න ධාන අංගත් ඒ අතරතුර බලනවා මේ ඊතසේ මේ ਵਿਚාරය මේ පීතිය මේ සුඛය මේ සම්පතාවය මෙන්න මේ විදිහට ධ්‍යාන අංග නැවත නැවත බල බල ඒවා දිනු කර ගැනීමත් ඒවා කියන්නේ ඒවා දකින ආකාරයේ දිනු කර ගැනීමත් ඒ වගේම ධ්‍යානයේ සිටින්නට පුළුවන් කාලසීම වැඩි කර ගැනීමත් අනිවාර්යයෙන්ම කළ යුතුයි දෙවන ධ්‍යානයට යන්නට කරන්නේ නැත්නම් මේ වෙන තැන් වල කියන වගේ එකවර පළවෙනි ධ්‍යානෙට ගියා දෙකට ගියා තුනට ගියා හතරට ගියා උඩට උඩට ගියා අටවෙනි ධ්‍යානෙට ගියා කියන කතාව නෙවෙයි මේවා බුදුරජාණන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ පරිදි ඒවා ඒ ආකාරයෙන්ම සිදුවෙන බව දැනගෙන අත්දකින්නට පුළුවන් නිවැරදි ආකාරයෙන් ධ්‍යානයකට පස්සන ආකාරය කරන ලබන දේශනාවක් මේ. ඒ නිසා ඒ විදිහට පිළිපදින්න ඕන කලබල වෙලා කටයුතු කළොත් එහෙම ඕ එකක්වත් නැති වෙන්න පුළුවන්. ඒක නිසා නැති ගන්නත් පුළුවන්. ඒ නිසා සංසුන් වෙලා නිවිලා සාන්තව යායුතු ගමනක් මේ. ඒක නිසා ඒ ආකාරයෙන් ගන්න. දැන් දෙවන ධ්‍යානියත් ඒ ආකාරයෙන් වශයෙන් කරගන්නට යන්නට ඕන නම් අදිෂ්ඨාන ගන්න ඕන විසක්කේ චාර නැති පීති සුඛේ කබ්බදාසයට දෙවන ධ්‍යානයේ සුදපත් කරගෙන වචින්න ලැබේවා ඒ මදිස්ථාන කරලා අර ධ්‍යාන අංග පහම එකම හුස්ම රැල්ලේ ක්‍රියාත්මක වන ආකාරය බල බලා සිටීමයි කළ යුතුවන්නේ. එතකොට ඔන්න විචක්ෂේ පේනවා, ਵਿਚාරේ පේනවා, පීතිය පේනවා, සුඛේ පේනවා, එකඟතාවයේ පේනවා. ඔහොම ටික ටික වෙලාවක් ඉන්නකොට විචක්ෂ විචාර දෙක පෙන්ලා නිවිල යන එක පේනවා. හොඳටම පැහැදිලිවම දර්ශනය වෙනවා නිරුද්ධ වෙලා යනවා. පීතිසුඛ ඒකාග්‍රතාව කියන්නේ දෙවන ධ්‍යාන සිතට සිත ඒ විතපත් වෙනවා කලින්පත් වෙනවා සිත. මේදී බුදුරජාණන් වහන්සේ අනුකුම්බ නිරෝධ සූත්‍රය කියලා සූත්‍රයක් දක්වලා තියෙනවා පළවෙනි ධ්‍යානයේදී පංච නීවරණ ධර්මයන් නිරුද්ධ වෙලා යනවා කියලා මේක භාවනාවෙන් අත්දකින්න පුළුවන් එකක් නෙවෙයි. බුදුහාමුදුරුවෝ කියලා තිබුණාට පංච නීවරණ ධර්ම පළවෙනි ධ්‍යානයේදී නැති වෙනවා කියලා කිව්වට ඒක නැති වෙන්නේ කොහොමද කියලා කියන්න බෑ ධ්‍යානෙට යනකොට ධ්‍යානෙ ඉන්නකොට පංච නීවරණ ධර්ම නැහැ එච්චරයි එතනින් අදහස් ගන්න. දෙවන ධ්‍යානෙට යනකොට විතක්ක ਵਿਚාර දෙක නැති වෙනවායි කියලා බුදුහාමුදුරුවෝ මේ නැති වෙන එක පැහැදිලිවම අපිට අත්දකින්න පුළුවන්. අර විදිහට අංග පහම ධානාංග පහ දේශන බලාගෙන ඉන්නකොට පැහැදිලිවම ධානාංග පළවෙනි ධානාංග දෙක නිමිලා යනවා නිරුද්ධ වෙලා යනවා ඉතිරි ධානාංග තුනේ මිසු දෙවෙනි ධානයට පස් වෙනවා එතකොට සමාත නිස්සක වශයෙන්ම තීරණය කර බහින්නට පුළුවන් මම ඉන්නේ මම පස්තුනේ මේ දෙවෙනි ධානය තමයි කියලා මොකද ඉතුරු වෙලා තියෙන්නේ ප්‍රීතිය සුඛය ඒකාග්‍රතාව කියන ධානාංග තුන පමණයි මෙන්න මේ විදිහට කටයුතු කරලා තුන්වෙනි ධ්‍යානයට යනවා දෙවෙනි ධ්‍යානයත් වශයෙන් කළාට පසුවයි ඒක කළ යුතු වන්නේ. තුන්වෙනි ධ්‍යානයේදී ප්‍රීතිය නිරුද්ධ කරනවා. ප්‍රීති නිරුද්ධ කර සුඛේ කන්දතා සහිත අංග දෙකිනුයි ධ්‍යානයටපත් වන්නේ. මෙහිදී එක්කල යුතුවන්නේ අර ධ්‍යානාංග පහ දෙස බල බලා සිටීමයි. එහිදී අර කලින් වගේම විතර්කයේ තියෙනවා, ਵਿਚාරයේ තියෙනවා, ප්‍රීතිය තියෙනවා, සුඛේ තියෙනවා, ඒකන්දතාව තියෙනවා. මේ දෙස බල බලා සිටින විට එක වේලාවකදී විතර්කයක් නිමිනවා, පෙන්ලා නිවිලා යනවා. ප්‍රීතියක් පෙන්ලා නිවිලා යනවා. සුඛයක් පෙන්ලා නිවිලා යනවා. නිවිලා යනවා කියන්නේ නිරුද්ධ වෙනවා. එතන සුස් භාවයකටපත් වෙනවා. ඊට පස්සේ ඉතිරිවන්නේ සුඛ ඒකන්දතාව දෙක පමණයි. කොච්චර බැලුවත් Taman අපිට ඉතිරි වෙලා තියෙන්නේ හැම වෙලාවම මතුවන්නේ සුඛ ඒකාන්තතාවයෙන් ධෛර්ය ධම්මතා දෙක පමණයි. මෙන්න මේ දෙක දෙක බල බලා සිටිනකොට තුන්වෙනි ධ්‍යානයට පිටපත් ගන්න. මේ විදිහට මේකත් වශයෙන් කරගෙන පස්සේ තමයි හතරවෙනි ධ්‍යානයට යායතුවන්නේ. මේ ඉක්මනට විනාඩි 5කින් 10කින් කරන්නට පුළුවන් කර්තව්‍යයක් නෙවෙයි මේක. ටිකට මේකට සෑහෙන කාලයක් නිලංගු කරන්න සිදු වෙනවා. එතකොට උපේක්ෂා ඒකාන්තතාව හතරවෙනි ධ්‍යානයේ තියෙන අංග දෙක. අර ඒකේ තියෙන සුඛය නැති වෙනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යානයෙන් දෙවෙනි ධ්‍යානයට විතත් ප්‍රචාර දෙක නැති වුණා. තුන්වෙනි ධ්‍යානයට යනකොට ප්‍රීතිය නැති වුණා. හතරවෙනි ධ්‍යානයට යනකොට සුඛය නැති වෙනවා. මේක නැති වීමට බලන්නට දෙන්නේ අර අධිහානාංග දේශ බල බලා සිටීම පමණයි. එහෙම බල බලා ඉන්නකොට Tamanට පැහැදිලි වශයෙන්ම දකින්නට පුළුවන් සුඛය කියන්නේ මේකයි සුඛය දැන් නිරුද්ධ වුණානේ. දැන් සිත මඳහත් වෙලා උපේක්ෂාව නැති වුණේ. මේ ඒකාග්‍රතාව සිතයි අරමුණයි දෙකම එකකටපත් වීම මේ උපේක්ෂාව. මේ අංග දෙකෙන් මිතු පසු දෙවන හතරවන ධ්‍යානයට සිතපත් වන ආකාරය පැහැදිලි ලෙසම Tamanට අත්දකින්න පුළුවන්. මේ විදිහට සමත වශයෙන් ඒ ධ්‍යාන හතර ප්‍රගුණ කරන්නට සෑහෙන කාලයක් ගත වෙනවා යොදන කාලේ භාවනා කරන කාලේ. කෙටි වෙන්නට කෙටි වෙන්නට මේ කාලය දික් වෙනවා. ඒ කියන්නේ අපිට භාවනා කරන්න පැය භාගයක් නම් ඒකට ඉතින් සෑහෙන කාලයක් ඉතින් පැය දෙකක් තුනක් හතරක් භවනා කරන්න පුළුවන් කෙනෙකුට නම් ඉච්ඡිත කාලයක් කියන්නේ. ඉතින් තමන් භවනා කරන්න යොදන කාලය මත මේ සඳහා වැය වෙන කාලය සඳහා පවතිනවා. ඒක නිසා ඒ විදිහට නිසි ආකාරයෙන් ධ්‍යාන වලට සිතපත් කර ගන්න තෝරන විශේෂයෙන්ම අනාගාමී වන්ට බලාපොරොත්තු වන කෙනෙක් කියනවා නම් අනිවාර්යයෙන්ම හතරෙන් ධ්‍යානයට සිතපත් කර ගන්න පුළුවන් ශක්තිය තිබෙන්නටම ඕන. මේක සම්මත වශයෙන් හෝ දර්ශනා වශයෙන් දෙකෙන්ම ඇතිකර ගන්නට පුළුවන් ක්‍රමයක්. එතකොට දැන් අපි කීවේ පළමුවෙනි මේ පළමුවෙන්ම කියන්නේ විදර්ශනා භාවනාවක් කරගෙන යන්න පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ රෝග ගන්ධ සල්ල ආදී වශයෙන් දැක්කන 11 ආකාරයෙන් බලබලා සිටින. ඒකට අමතරව දැන් මේ දෙවෙනි භාවනාවක් වශයෙන් සමතේ දියුණු කරනවා පළවෙනි දෙවෙනි තුන්වෙනි හතරවෙනි ධ්‍යානයට යන්නේ. මේ සමත විදර්ශනා වශයෙන් දෙකෙන්ම දිනු කරන එක සාමත්ම යෝග්‍යයි. එකකින් කරාම ඇති. නමුත් දෙකෙන්ම කරන එක තමයි මම සාමාන්‍ය උපදෙස්යෙන් විට කියන්නේ. කල යුතු බව තමයි උපදෙස්යෙන් විට කියන්නේ. ඒක නිසා එහෙම කළොත් ඒකෙන් විශිෂ්ට ප්‍රතිඵල ගන්නට පුළුවන් වෙනවා. ඒකෙන් ලැබෙන ආනිසංස, ඒකෙන් ලැබෙන අවබෝධ වැඩි. ඒක නිසා පුළු විදර්ශනා වෙනොත් ධ්‍යාන උපදවා ගන්නට ඕන. මේක හරිම පහසුයි මේ ඇයි. මොකද ඵල සමුවත් වල මේ අද සමාදින්නට පුළුවන් ඵල සමුවතේ මේ විදිහටයි ඒක කර යුතුන්නේ මේ කියන්නේ විදර්ශනා වශයෙන් සම්මා ධ්‍යාන උපදවා ගැනීම ඵල සමුවතේ විනාඩි 15ක් ඉන්නවා 15ක් හරි 10ක් හරි එහෙම කාලයක් ඉන්න අදිස්ථාන කරන. ඒකේ ඉවර වෙච්ච ගමන්ම අදිස්ථාන කරන්න මා ඵල සමවිත අද්දකින අවස්ථාවේ ඇති වූ ධ්‍යාන සිත උපදවාගෙන විනාඩි 15ක් මට ඉන්න ලැබේවා. කියන්නේ සම ඵල සංවත අද්දකින විට ඇති වූ ධානාසිතේ ධානාසිත උපදවාගෙන විනාඩි 15ක් ඉඳලා ඉන්නේ. එහෙම අදිස්ථාන කරලා කරන්නේ විදර්ශනා භාවනාව. අනිත්‍ය හරි අනාත්ම හරි කලින් පංචස්කන්ධය හරි ආයතන හරි ධාතු හරි මොකක් හරි අරගෙන භාවනා කර කර කියන්නේ ඒ භාවනාව තමයි කරන්නේ විදර්ශනා. එහෙම කරනකොට තමන්ගේ සිත ධානයට යන ඉතාම සුළු කාලීනව අවශ්‍යයි. එතකොට මේ ධ්‍යානයේ සිටපත් වුණාට පස්සේ Tamanට පැහැදිලිවම පේනවා අර ඵලසිතයි ධ්‍යානසිතයි අතර ලොකු වෙනසක් තියෙන බව. ඒ කියන්නේ එතකොට කෙනෙක් රැවටිලා ඉන්නවා නම් ධ්‍යානසිතකට ඵලසිතයි කියලා. එතකොට ඒක පවා මෙහිදී මේ රැවටීම පවා තේරුම් ගන්නට පුළුවන්. මොකද ඵලසිත කියන්නේ සංස්කාර විරහිත නිවනට පිටපත් කරගෙන ඉන්න සම්‍යක්. ධ්‍යානය කියන්නේ සංස්කාර ධර්මයක්. ඒ දෙක එකක් නෙවෙයි. ඒක නිසා ඒ දෙකෙන් පැහැදිලිව වෙනස දකින්නට පුළුවන් වෙනවා. අර ඒ විදිහට අදිෂ්ඨානයක් කරලා භවනා කළාට පස්සේ. දැන් මේ ධ්‍යානය මොකක්ද කියලා Taman තීරණය කරන්නට ඕනේ. මම මේ දැන් ඵල සමාධියටපත් වුණා ඵල සමාධියේ ඉන්න ධ්‍යානෙට සිතපත් කරගත්තා කියලා හිතන්නේ එහෙනම් ඊටවට පස්සේ දැන් මේ ඉන්නේ Taman කොයි ධ්‍යානෙද කියලා තේරුම් ගන්නට පුළුවන්කම තියෙන. අන්න ඒක කිරීම සඳහා දැන් ඔන්න ඵල සමාධියේ විචාර විනාඩි 15ක් 10000ක් අඩි ඒකලු කාලයක් ඊට පස්සේ ඵල සමාධිය අත්දකින්න විට ඇතිව ධ්‍යාන සිත උපදවන්න ලැබේවා කියලා මේ මේ මොහොතේම අදිෂ්ඨාන කරලා විනාඩි 10ක් 15ක් ඒක ඉවර වෙච්ච ගමන්ම අර සමත වශයෙන් ගත්ත පළවෙනි ධ්‍යානය ඇති කර ගන්න ධ්‍යානෝ වළනවා. ඒකයි මේකයි සමානද දෙවෙනි ධ්‍යානයට යනවා ඒකයි මේකයි සමාන තුන්වෙනි ධ්‍යානයට යනවා ඒකයි මේකයි සමානද හතරවෙනි ධ්‍යානයට යනවා ඒකයි මේකයි සමානද කියලා බලන්න. එතකොට Tamanට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා මේ මම මේ පළසම්මතට සංවාදින විට මගේ සිත තුළ පහළ වෙන ධ්‍යාන මට්ටම මේකයි කියලා. ඉතින් එක එක්කෙනාට එක එක ධ්‍යාන මට්ටම් පහළවන්නේ රූපාවචර ධ්‍යාන මට්ටම් වෙන්නත් පුළුවන් අරූපාවචර ධ්‍යාන මට්ටමක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මාර්ගසිත සෝවාන් හරි සකදාගාමී හරි මාර්ගසිත මෙයා උපදවා ගත්තා නම් ඒ මාර්ගසිත උපදවනා ගන්නා විට පහළෝ ධ්‍යානසිතයි මෙහිදී ඇතිවන්නේ. ඒක නිසා පළවෙනි ධ්‍යානෙනුත් ඒ தත්ත්වය තියෙනවා දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ අරූපාවච 1 2 3 4 ඕන එකකින් ඇති වෙන්නත් පුළුවන්. ඒ ඇති වෙච්ච ධ්‍යාන මට්ටම මොකක්ද කියලා තේරුම් ගැනීම සඳහා ওই විදිහට කටයුතු කරන්න තියෙනවා. එතකොට මෙතන කර්ත්‍යා කටයුතු අභ්‍යාස තුනක් කරන්න ඕනේ. පළ සමවලට සමවැදීම එක පරසම්මත පාදක කරගෙන ඒක ඒකයි පරසම්මතේ ඉන්නා විට ඇතිව ධ්‍යානෙ උපදවාගෙන සිටින්නට පුළුවන් සිටින්නේ ලැබේවා කියලා අධිෂ්ඨාන කරගෙන ඒ ධ්‍යාන සිටේ සිටීම දෙක ඊට පස්සේ සමත වශයෙන් අනි කලින් පුරුදු කරලා තියෙන්නේ එම නිසා ඒක පහසෙන් සමත වශයෙන් ඇති කරගන්නවා පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානෙ තුන්වෙනි ධ්‍යානෙ හතරවෙනි ධ්‍යානෙ තමන් අර කලින් ලැබපු ඒ කියන්නේ පරසම්මත පාදක කරගෙන ලැබපු ධ්‍යාන සිතයි මේ ධ්‍යානෙ අතර සංසන්දනාත්මකව බැලුවොත් එහෙම අප අපට තේරෙනවා මම ඉන්නේ මේ ධ්‍යාන සිතේ කියලා. එයින් එහාට ඒ ධ්‍යාන සිතේ ඉඳලා වශයෙන් කරලා දිනු කරන්නට පුළුවන්කම ලැබෙනවා. මේ එක් ආකාරයක් අපි කියුවේ විදර්ශනා භාවනාව තුළින් ඒ ධ්‍යාන වශයෙන් ජීවණු කරගත හැකි ආකාරයක් ඇති කරගත හැකියි. තවත් ආකාරයක් කියන්නම් මේ හැම ආකාරයෙන්ම කරලා බලන්න. එතකොට මේ අත්දැකීම් දැටි වෙන තරමට හොඳයි. මේ තා සුළු අත්දැකීමකින් සුළුෙන් ලබන දැනීමට වඩා පුළුල් දැනුමක්, ගැඹුරු දැනුමක් ලැබෙනවා. පැහැදිලි අවබෝධයක් අත්දකින්නට පුළුවන්කම ලැබෙන විවිධ ආකාරයෙන් මේ භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම නිසා. මේ විදිහට කරන්නටයි අවශ්‍ය අවශ්‍ය සුදුසු එහෙමයි. එතකොට ඒ කාලේ අපිට යෑමක් නෙවෙයි ඒකෙන් තමයි ඉතාම නිවැරදි විශිෂ්ට ප්‍රතිඵල ගන්නට පුළුවන් වන්නේ. අපි උපදේශ දෙන්නේ බොහෝ දෙනෙකුට එහෙමයි අපි උපදේශ දෙන්නේ. මොකද එහෙම කරාට පස්සේ කිසිම සැකයක් ඇතිවන්නේ නැහැ. නිර්වෘල් අවබෝධයක දැදෙනවා. එතකොට මේ දැන් අපි මේ දෙවෙනි ක්‍රමෙට විදර්ශනාව තුළින් කොහොමද ධ්‍යාන සිතක් උපදවා ගන්නේ කියන එක. මේකට නම් ඉතින් මේ සිත ආස වෙලා ඉඳලා ඒකට ඇලෙන්නට පුළුවන්. ඒ කියන්නේ ඒක නිකම් දෙයකට කියන්නේ ඒකට තණ්හාවක් ඇති වෙන්න පුළුවන්. මේකට ප්‍රාදානයක් ඇති වෙන්න පුළුවන්. මේක ඉතා ශාන්ත ප්‍රණීත සත්‍යයක්. මේ කියන කම. ඉතින් මේ නිකාන්තිය ඇති වෙන එක නැත්නම් ඒ ලෝභේ ඒ ආසාව ඒ කීඳක කියන පුදුම ආසාවක් ඇති වෙන්න පුළුවන් ඒක හැම ඇති කරගන්නට එපා. එහෙම ඇති කරගත්තොත් ඕවා පිරෙන්නට පුළුවන්. කොහොමද ඒක කරන්නේ? ඵල සමෝතයට යන්නට ඉස්සලා මේගොල්ලෝ විදර්ශනා කරනවානේ. විදර්ශනා කරනකොට ඔන්න ශූන්‍යතාවයේ අත්දකින්න. ඒ ඉතාලු මොහොතකින් මේ ශූන්‍යතාවයට සිතපත් කරගන්නට පුළුවන්. එතකොට දැන් මේ ශූන්‍යතාවයට සිතපත් කරගෙන ඒකෙම ඉදිද්දී මේ ශූන්‍යතාවයේ පතුරවන්නට පටන් ගන්නවා. මේක මම කලින් මෙයාට කියලා නෑ. කොහොමද මේක පතුරවන්නේ? දැන් ශූන්‍යතාවයේ මොකක්වත් නැති හිස් භාවයක් හිත දැනීමක් තියෙනවා හිස් භාවයක් තියෙනවා මේ සිත පතුරනවා කියන්නේ ඉහළට පහළට සිව් දිශාවට ඈතට ඈතට ඈතට ගෙනියනවා කියන එක අපි ඉතල උඩට කතා කරමු ඉහළට දැන් ශූන්‍යතාවයේ පේන මට්ටමේ ඉඳලා Taman සිත ඉහළට ඉහළට ඉහළට ඉහළට ඉහළට ඉහළට ගෙනියනවා කොච්චර ඉහළට ගෙනිච්චා ශූන්‍යතාවයක් දැස්වෙන්නේ නැතිපත් යනවා එහෙම යනකොට යනකොට අපි හිතමු අභ්‍යවකාශ ලෙවල් එකට වාගේ අවකාශ මට්ටමට වාගේ කියන්නේ. ඒ தත්ත්වයට ගියත් ඊන්හට ගියත් තවත් දුරට යන. එතකොට Tamanta තේරෙන්නට ඕන මේක කෙලවරක් නෙමෙයි මේක අනන්තයි කියන්නේ. එහෙම වුණාට පස්සේ දකුණු දෙසට හෝ උතුරු දෙස බටහිර නැගෙන හස්සිය දිශාවෙන් කවුරු දිශාවකට හෝ සිතාර ශූන්‍යතාවය ඈතට ඈතට ඈතට ගෙනියනවා. කියන්නේ මේ බලනකොට ඒක ගෙනියනවා කියන්නේ මේ යමක් අතින් බඩුවක් ගෙනියනවා වගේ නෙවෙයි. ඒ Taman ඒ සිතින් ඒ තව ටිකක් ඈතට තව ටිකක් ඈතට බලනවා කියලා සිතින් ඉතින් මාත්‍රය ඇති වෙනකොටම පේනවා. ඉතින් මේක එකපාරට හැදෙන්න ලක්ෂ ගණන් ඈතට ගෙනියන්න දෙපා. ඉතින් Tamanට පේන වෙන මට්ටමට අනුව ඈතට ඈතට ඈතට ගෙනියපුවම අපි හිතමු දකුණු දේශයට ගෙනිච්ච කියලා දකුණු දේශේ කොච්චර ඈතට ගෙනිච්චාද? කෙලවරක් නිමාවක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම නැගෙනහිර බටහිර ආදී සිල් දිශාවටම මේ ආකාරයෙන් ගෙනියන. ඊට පස්සේ පෘථ්වියෙන් යට පෘථ्वी ගෝලයෙන් යට දිශාවට ගෙනියන. මේ පුස්තේ මත සිටගෙන සිටිනකොට මේ පුස්තේ යට ගෙනියනවා කියන එක තේරුම් ගන්නට බැරිද දන්නේ. මේ පුස්තේ ගෝලාකාර වස්තුවක් දැන් අප කෙලින්ම තියෙනවා නම් හවායි දූපත වගේ එකක් තියෙන්නේ. එතකොට අනිත් පැත්තේ එතකොට එතන ඉන්න පුද්ගලයාගෙන් යටපැත්ත අපිට යට. ඒ දෙයින් එහාට එයින් එහා තියෙන ආකාශ ආකාශයේ අභ්‍යවකාශයේ අපේ යට භාගයේ තියෙන. එතකොට මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට යටට යටට යටට යටට යවෙනවා. සිත ඒකත් අනන්තයි කියලා බලන්න කියනවා. දැන් එතකොට අපි 6 පැල 6 දිශාවකට ඇරලා තියෙන ඕන නම් මේක තව 8 දිශාවකටම යවත හැකියි උතුරයි මල් දකුණයි අතර එක දිශාවක් ඒ වගේ බටහිරයි නැගෙනහිරයි අතර එක දිශාවක් ඔය වගේ කියන්නේ අනු දිශා තියෙනවානේ උත්තරයි නැගෙනහිරයි අතර තියෙනවා නැගෙනහිරයි බටහිරයි අතර තියෙනවා බටහිරයි දකුණයි අතර තියෙනවා දකුණයි උත්තරයි අතර තියෙනවා මේ විදිහට තියෙනවානේ දිශ අනුදිශ මේ දිශා වලටත් ඕන නම් පතුරවන්න පුළුවන් මේක තාම අවශ්‍ය නැහැ පතුරවොත් වඩා හොඳයි මේ විදිහට පතුරවට පස්සේ Tamanට තේරෙනවා මේක අනන්තයි අනන්තයි අනන්තයි කියලා මෙහෙම පේනකොට Tamanගේ මේක හරීම ශාන්ත ඉතාම ප්‍රණීත අත්දැකීමක් මේ ලබන්නේ මේ ජීවිතේ මේ අය මේක කලින් මේ අත්දැකීම නොලබුවා වෙන්නට පුළුවන්. එතකොට සමන්ට පේන්නට ඕන සමන්ගේ හදවත පවතින හිත පවතින ස්ථානයේ හදවත කියලා අපි ගත්තොත් මොකද ගැඹුරු සමාධියෙන් හදවත ඇසුරු කරගෙන පවතින්නේ කියලා ඒ අනිත්‍ය ආත්මක සිතිවිලි මොලේ ඇසුරු කරගෙන සිදුවෙන්නේ මේක හදවතට හා සම්බන්ධ නම් අපි හිතමුකෝ ළමයේ සරුංගල් අරිනවා කියලා සරුංගල් හතරක් පහක් ඇඟිලි අපේ තියෙන නූල් ගොඩාක් මේ හැම නූලකින්ම ඉහළට ඉහළට හැම පැත්තෙම ඈතට සරුංගල් ගිහිල්ලා තියෙනවා නමුත් ඒ සරුංගල් වල නූල තමන්ගේ අතේ එක තැනකට මොකද්ද ફોકસ කියලා කියන්නේ මේ ඒ ඒ වෙලා තියෙන්නේ එක තැනකට එක්කලා තියෙන්නේ එතකොට මේ විදිහට බලන්න මේ අර ගමුතර දකුණට නැගෙන හිට බාහිර උතරට නැග උද ඉහළට පහළට ගියේ නෑ සෑම එකක්ම මගේ මේ හදවත හා සම්බන්ධ වෙලානේ තියෙන්නේ ඔන්න ඔය දස්වේ දකින්නකොටම අතිශයින්ම ගැඹුරු සමාධියකට සිතපත් වෙනවා. මෙතන මේ අනන්ත වූ ආකාශෝති අනන්ත ආකාසානංචාචන මුත් සම්පජ්ජේ වේදති කියන එකයි මම මේ ප්‍රකාශ කළේ බුදුහාමුදුරේමයි කියලා කියන්නේ. ආකාශය අනන්තයි ආකාශය අනන්තයි කියන තීරණයකට බහැලා ඒ අවබෝධයෙන් යුතුව අරූපාවසට පළවෙනි ධ්‍යානයට සිතපත් වෙනවා කියන එකයි. සබ්බසෝ රූප සංඥානං අත්ංගම පටික සංඥානං සමතික්කම ඔය වචන දෙක මාව වෙන්නත් පුළුවන් සබ්බසෝ රූප සම්මාන රූප සංඥානං රූප නිමිත්තානං අත්ංගම නැත්නම් අමනසිකාර ආවාගේ ඔය වචන තියෙන්නේ. කියන්නේ රූප නිමිති හිතට පේන රූප නිමිති ඔක්කොම නැතිලා යනවා. ඒ වගේම ඇහැ කන නාසය දිව ශරීරයේ අරමුණු කරගෙන පහළ වෙන පටික නිමිති, පටික සංඥා, පටික සංඥා කියන්නේ තරහා ඒවා නෙවෙයි මෙහිදී. අර ඇස කන නාසය දිව ශරීරයේ මනස අරමුණු වෙලා පවතින සිටිවිලි. මේ සිටිවිලි ඔක්කොම නැති වෙනවා. රූප නිමිත්තාන ඒ වගේම පටික සංඥා ඔක්කොම දේවල් ඉක්මවලා ගිහිල්ලා අනන්තෝ ආකාශෝති ආකාශේ අනන්තයයි කියලා පළවෙනි අරූපාවචර ධානයේ ආකාසන්නාන්තරණයට පැමිණ වාසය කරන කියන එකයි ඊට මේක මේ භාවනාවෙන් අත්දැකිය හැකි ආකාරයක් අපි ප්‍රකාශ කළේ නිකම් බොරුවට මේ අරූපාවචර ධ්‍යානයට ගියායි කියලා හැවටෙන්නේ නැතුව මේ විදිහට කරලා බලන්න. කලාට පස්සේ බුදුරජාණන් වහන්සේ අරූපාවචර ධ්‍යානසිත විස්තර කළ ආකාරයට අනුකූලවම මේ විදිහටම තමන් මේ ධ්‍යානයට පත් වුණා නේද කියලා සෑහීමකට පස්සන්න පුළුවන් මේක ඒකාන්ත වශයෙන්ම රූපාවචර පළවෙනි ධ්‍යානය කියලා. ඊට පස්සේ ඒක ඊට පස්සේ එක කියන්නේ ඉතින් මේක මේකක් කියන. එන්න මේ මෑත දෑතට අනන්ත ආකාශයේ අනන්ත විදිහට අරගෙන යනකොට දැන් Tamanට පේනවා අර සරුංගල් නූල් ටික ඔක්කොම එක තැනකට එක්කලා තියෙනවා වගේ. Tamanගේ සිතට තමයි මේ හදවත තමයි මේ හැම දිශාවම යොමු වෙලා තියෙන්නේ. එතෙන් තමයි දිහිදලා තියෙන්නේ. මේක දකිනකොට මේ ඈත ඈත අනන්තයේ දික්කන අහස කලින් අරමුණු වුණා නම් ඒ කියන්නේ මොකක් හරි නැති හිස් ස්වરૂපයයි මෙතන මම මේ අහස කියන්නේ අභ්‍යවකාශ වස්තුවක් කියන මේක කතා කරන්නේ මෙතන මොකක් මේකේ මොකක්වත් නැහැ නේ කියන අවබෝධයෙන් ඇති වෙනවා. ඒ කියන්නේ දැන් හිතෙන් පේනවා උඩට උඩට උඩට හිස් භාවයේ ගෙනිච්චා දකුණට නැගෙනිච්ච බටේට පහළට ඔක්කොම ගෙනිච්චා මේ ඔක්කොම හදවත හා සම්බන්ධයි දැන් බලනකොට අර අහස කලින් අරමුණු වෙච්ච වෙනුවට අරමුණු වුණා වෙනුවට දැන් තේරෙනවා මනේ මේ කොච්චර ඈත ගියත් මේ මොකක්වත් කිසි තැනක නෙමෙයි ඔන්න ඔය අවබෝධය ඇති වුණොත් තුන්වෙනි අරූප අවශ්‍ය ධ්‍යානයට එවලෙමසටපත් වෙනවා. ආකින්චඤ්ඤායතන. මෙත කිංචීති කිසිවක් නැතයි කියලා. ආකින්චඤ්ඤායතන මුත සම්පජේ හේතු කියලා බක්වන්නේ මේ මොකක්වත් නැතේ මොකක්වත් නැතේ කියලා අරූප අවශ්‍ය තුන්වෙනි ධ්‍යානයට සටපත් ගන්නට පුළුවන්. ඒක හැමෝටම වෙනවයි කියලා මම කියන්නේ. ඒකත් ඇති වෙන්නට පුළුවන් අර පළමුව කියපු අභ්‍යාසයෙන්ම. එතකොට දෙවන රූපාවච ධ්‍යානෙට යනවා නම් මේ සිතේක ඉන්නත් පුළුවන් කාලය ටික ටික වැඩි කරගෙන ඊට පස්සේ මේ මේ සිත පවතින්නේ අහස මතද නැත්නම් අහස පවතින්නේ සිත මතද කියලා බලන්න ඕනේ. ඒ කියන්නේ දැන් අහස අරමුණු කරමින් මේ සිත පවතින්නේ හිස් සබ්බේවකාශයේ මොකක්වත් නෑ සම්පූර්ණ සර්වශූන්‍ය දර්ශනයක් මේකේ සියුම් දැනීම මාත්‍රයක් තියෙන්නේ මේ සියුම් දැනීම මාත්‍රය පවතින්නේ නිසිස් අහස තුළද අහස මතද නැත්නම් මේ සිත පවතින්නේ අහස තුළද කියලා මේකට පිළිතුර මම කියන්නේ මේ පිළිතුර නිසි පරිදි හරි පිළිතුර ලැබෙනකොටම අර අහස නොපෙනී ගොස් විඥානයේ පමණක් ඉතිරවන විඥානංචායතන දෙවන රූපාවච ධානයේ සිටපත් වෙනවා. විඥානයේ අනන්තයි කියලා තමයි ඒක තේසෙටපත් වෙනවා. එතකොට තුන්වෙනි අරූපාවච ධානය ගැන කතා කරන්න දෙයක් නෑ. දැන් ඊළඟට තුන්වෙනි අරූපාවච ධානය පිටට ගියානම් මේකත් අයින් කරනවා කියලා අයින් කළොත් එහෙම සංඥාවක් ඇත්තෙත් නැති සංඥාවක් නැත්තෙත් නැති ඉතාම සියුම් සිතේ යන්නට එන්නට පුළුවන් අන්තිම සියුම් දැනීම් මාත්‍රයක් පමණක් ඉතිරි වෙලා සිත සාන්ත වෙනවා නිවෙනවා නීව සංඥානා සංඥායතනය කියලා ඒක කියන්නේ. ඒ වුණාට යනවනේ යන්න තියෙන්නේ සංඥා වේදිත නිරෝධී කියන විරෝධ සමාපත්තිය හෝ නිර්වාණ ධාතුව අධ්‍යක්ීම පමණයි. එහෙම නැතුව එයින් එහාට ධ්‍යාන දියුණු කරන්න තැනක් නැහැ. ඔතන තමයි ධ්‍යාන දියුණු කරලා යන්න පුළුවන් අන්තිම අධිවර. එයින් එහාට යන්නට සිතට යන්නට තැනක් නැහැ. ඒතකොට මේ විදිහට අරූපාවචර ධ්‍යාන දිනු කරගන්න පුළුවන් සම්මත වශයෙන්. දැන් කල්පනා කරමු මේ මේ විදර්ශනා වශයෙන් දැන් කල්පනා කරමු සම්මතයේ වශයෙන් ධ්‍යාන දිනු කළා මේ අය. විදර්ශනා වශයෙන් දිනු දිනු කළා. හැබැයි මේ විදර්ශනා වශයෙන් දිනු ඉස්සෙල්ලා දිනු කරන්නට ගියොත් එහෙම අර සමත වශයෙන් කරන එක ටිකක් අතපසු වෙන්නට පුළුවන්. මේකේ ලැබෙන ප්‍රතිඵල විශේෂයි, ඒකෙන් ලැබෙන අත්දැකීම් සාංශාන්තය ප්‍රණීතයි. එතකොට අනිත් ඒවා කර කර ඉන්නේ මොකටද කියලා හිතෙන්නටත් පුළුවන්. එසේත සමතවසේන ධ්‍යාන දියුණු කරලා විදර්ශනා වශයෙන් ධ්‍යාන දියුණු කරලා ඊට අමතරව මම කියවනේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛනාත්ම ඒ ආදී වශයෙන් බලබලා 11 ආකාරයෙන් ඉන්නතේ කියලා ඒවත් බලබලා හිතියට පස්සේ දැන් මේ නිවනට පිටපත් කරගත යුතු ආකාරය අරහත් ඵලයෝ අනාගාම ඵල ලැබෙන ආකාරයයි අපි මේ කතා කරන්නේ. අපි මේ කතා කරන්නේ ධ්‍යාන නිශ්චේෂෝත්යෙන් බුදුහාමුදුරුවෝ දැක්වූ කරුණාව. ඒදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා දැන් අපි හතරේ ධ්‍යානය කියලා හිතමු. ඉදපිච්චේ වික්ඛෝ සුඛස්සද පහන දුක්ඛස්සද පහන කුබ්බේ සෝමනසාන දොමන සෝමනස දොමනසාන අසංගම අදුක්ඛං සුඛං උපේක්ඛාසද පාරිසුද්ධි චතුත්ථඥානං උපසම්පජ්ජ විහෙරති දැන් ඔන්න හතරේ ධානයේට විනාඩි 15කයි 20කයි කොච්චර හරි කාලයක් අදිස්ථාන කරලා ඉන්නවා සෝ යදීව තත්ත්වෝතේ රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං මේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඨතෝ සල්ලතෝ ආබදතෝ පරතෝ පරෝපතෝ සංයතෝ සම්මනපත්තදේ දැන් මේ පාඩේ සිංහල අදහස කියලා ප්‍රායෝගික කරන ආකාරය මම කියන්නේ අර හතරවෙනි ධ්‍යානෙටපත් කරගත්තා. සිතපත් කරන සෝ යදීව තත්ත්වෝටි හතරවෙනි ධ්‍යානීම පවර්ණා වූ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ ධම්ම රූපගතම් වේදනාගතම් සංඥාගතම් සංඛාරගතම් විඥානගතම් තේ ධම්මේ ධම්ම අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ආදී වශයෙන් අනිත්‍ය දුක්ඛය අනාත්ම වශයෙන් සම්මන් පස්සතේ නුවණින් සම්මස්තණය කරනවා. මේ බුදුහාමුදුරේ පාඩේ විස්තර කරපු ආකාරය මම කියන්නේ. සෝතේ ධම්මේ තිකම් පටිවාපේති ඊට පස්සේ සිට ඒ මෙනෙහි කිරීම සිත මුදා ගන්නවා මෙනෙහි නොකරේ. සෝතේ ධම්මේ තිකම් පටිවාපේත්වා ඒ සිත මුදවාගෙන අමතාය ධාතුවත් සංගත සංහෘතේ තං සන්තං ඒ සම්පණයතෙන් යදයන් සබ්බ සංඛාර සම්දෝෂ භෝගබ්බන් සංගෝතන්න කරවරාගෝ නිරෝධෝ නිබ්බානන්ති. ඊට පස්සේ මේ නිවන සාන්තය නිවන ප්‍රණීතයි කියලා ඒ පැත්තට සිත යොමු කරනවා. සබ්බ සංඛාර සම්දෝෂ සියලුම සංස්කාරයන් සමණය වූ සම්පූර්ණ උපරිපටිසග්ගෝ සියලුම උපදීන් අත්හැරියා වූ සන්නස්සව සන්නායස්සවි ගියා වූ විරාගය විරාගයටපත් වුණා වූ නිරෝධෝ නාම රූප ධර්ම නිරෝධෝ මේ නිවන සාන්තයි නිවන ප්‍රණීතයි කියලා ඒ පැත්තට චිත්තං උපසංහරති හරවනවා તો සත්පටිසෝ ආසවණං කයම් පාපුණාති ඔහු එහි සිට ආශ්‍රයංශය කරනවා රහත් භාවයට පත් වෙනවා නොචේ ආසවණං කයම් පාපුණාති එසේ රහත් වීමට ආසාව පොහොසත් වෙනවා නම් හැකියකම නොලැබෙනවා නම් එහෙම සීදීව ධම්ම රාගයෙන් සායත ධම්මනන්දයා පංචන්නං ඕරම්භා ඥාන සංගෝජනං පරික්ඛා ඕපාතිකෝ හෝතේ සත්පන්නිබ්බායි අනාවති ධම්මෝ තස්මා ලෝකා ඊ කන්නද භාවනාවෙන් ලැබෙනෝ ධම්ම ශක්තිය තුළින්ම ඕරම්භාගයේ සංයෝජන ධම්ම පහයෙන් සක්කාදිට විචිකිච්ඡා කියලා බ්‍රහ්මනාමාස කාමර කාමරාග පටික කියන ඒ කියන්නේ අනාගාමී වෙනකොට කාමරාග පටික නැති වෙන ඒ සංවර ධර්ම පහම සය කරලා ඕපපාතිකෝ හෝති සුද්ධාවාසයේ ගොසෝපාතිකෝ උපදිනවා අනාවති ධම්මෝ සත්මා ලෝකා ඒකෙන් පස්සේ ආයෙත් මේ ලෝකේ කවර ලෝකයකට ඇයින්නේ ඒ සුද්ධාවාසයේ කෙලීම පෙන්වන්න බෑ මේක ප්‍රායෝගික වශයෙන් මොහොම කරන්න කියොත් එහෙම අත්දැක දකින්න සම්බෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරාට ওই විදිහට කරන්න තිබුණොත් ඔය ඕක අත්දකින්න කොහොම හම්බෙන්නේ නැහැ ඒක නිසා ඒක කරන්නේ කොහොමද? ඔන්න ඕක කරන්නට තමයි අපි අර කලින් කිව්වේ පංචස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුන් ඒ වාගේ 11 ආකාරයෙන් බලන්න කියන සමත භාවනාවට අමතරව කන්නේ තියෙන දැනුමට වඩා වැඩිව පුළුල්ව අවබෝධ වෙන ආකාරයෙන් අවබෝධ කරන්නට කියලා මම කලින් කිව්වේ මෙන්න මේක කරන්නට උපයෝගී වීමටයි ඒක ඒ ආකාරයෙන් කරන්නට කිව්වේ එතකොට මේක කරන්නේ හතරේ ධ්‍යානයට පිටපත් කරගත්තා පස් කරගෙන ඉවර වෙලා රූපගතම් වේදනාගතම් සංඥා රූප වේදනා සංඥා සංඛාර විඥාන ඔක අනිත්‍යදි වශයෙන් බලන්නද කියලා කියන්නේ අනිත්‍යදි වශයෙන් බලලා සෝයිතේදි ධම්මේ චිත්තම් පදව ඒකෙන් සිත මුදවා ගන්නට කියන්නේ මේම අනිත්‍යදි වශයෙන් බල බලා සිත මුදවා ගන්නට කිව්වොත් සෑහෙන කාලයක් යනවා එවෙලෙම නිමනට සිතපත් කරගන්න පුළුවන්කමක් නැහැ මම මේ එවෙලෙම නිවනට සිතපත් කරගන්න පුළුවන් ආකාරයක් කියන්නේ එතකොට දැන් අර හතරේ ධ්‍යානෙ ගියා. ඒ ධ්‍යානෙ ඉඳගන්න මේ ධ්‍යානයේ අත්දකින්න අවස්ථාවේ Tamange රූපෙන් රූපයේ දැස බැලුවොත් එහෙම රූප නිමිති ඔක්කොම නැති කරලා නැහැ. ඒක නිසා රූපයේ තියෙන මේක තමයි රූපස්කන්ධය කියලා අත්දකින්න. එතකොට මේ ධ්‍යානයේ තිබෙන සුඛ පොදුම සුඛසහගත වේදනාව මේක තමයි මේකේ තියෙන වේදනාව කියලා අත්දකිනවා. ඊළඟට මේ රූපයේ දෙස බැලුවහම මේක රූපයයි කියලා හඳුනාගත්තා මේක තමයි මගේ සංඥාව. වේදනාව දෙස බැලුවහම වේදනාව හඳුනාගත්තානේ. දැන් මේ දේකිතන් සංජානනට කියලා බුදුහමඳුරලා කරනවා යමක් නිරවණ මේක හඳුනන මේ සුඛ වේදනාවක් කියලා හඳුනාගත්තා ඒක තමයි ඒකේ තියෙන සංඥා. මේ සංඥාවයි කියලා හඳුනාගත්තා අවබෝධ කරගත්තා. ඊට පස්සේ විඥානය හඳුනගන්න. මේවා දැනෙන මේ දැනීමක් මෙතන තියෙනවා. මේ තමයි දැනීම කියන්නේ. මේදී පවත්නාව සංස්කාර ධර්ම හඳුනගන්න එක තරම් පහසු නෑ. නමුත් සංකා ගන්න පුළුවන් නම් ඉතාම හොඳයි. ප්‍රඥාව අධික කෙනෙකුට පවණයි ඒක කරන්න පුළුවන්. මේකෙන් සිට මුදවා ගැනීම සඳහා මේ ධර්ම පහ පැත්තකට අර ධ්‍යානයෙන් ඉඳගෙන අයින් කරනවා. ඒ කියන්නේ ධ්‍යානයෙන් ඉන්නවා ධ්‍යානයෙන් ඉඳගෙනම මේ මගේ රූපය, මේ වේදනාව, මේ සංඥා, මේ විඥානය ඕනනම් හැකිනම් සංස්කාරමේ කියලා දැකලා මේ පහ පස් පැත්තකට සිටින්න ඈත් කරගන්න. එහෙම ඈත් කරනකොට ඔන්න අර බුදුහාමුදුර සෝතේ ධම්මේ චිත්තම් වටිපටි වාපේත කියන එක අත්දකින්න. මේ මේ ධර්මයන්ෙන් සිත මුදා ගන්නවා කියන එකයි අත්දැකීම. ඒතකොට ඉතාම සමන්ත සියුම් තත්යකට සිතපත් වෙනවා. මේකටපත් වුණාම බුදුහාමුදුර කියනවා නමතය ධාතු වචිත්තම් උපසංහලති කියන නිවන පැත්තට සිත යොමු කරනවා කිය. මේක සංස්කාර ධර්මයක්. මේ සංස්කාර ධර්මයක් නැති නිවන ශාන්තයි නිවන ප්‍රණීතයි කියන අවබෝධය ඇති වෙනකොටම නිවනට සිතපත් වෙනවා මේක කරන්නට ඉස්සෙල්ලා මෙන්න මේ අදිස්ථානය හරියට නිවැරදි ආකාරයෙන් කරන්න ඕනේ අර සමත දිනු කරන ආකාරම සමත වශයෙන් ධ්‍යාන දිනු කරන විටත් විදර්ශනා වශයෙන් ධ්‍යාන දිනු කරන විටත් පංචස්කන්ධය අනිත්‍ය දුක්ඛ රෝග ගණ්ඩාදී වශයෙන් බලන විටත් ඒවා මේ අදිස්ථාන කරන්නේ දැන් මේවා දියුණු වුණාට පස්සේ අදිස්ථාන කරන්නේ මේ අදිස්ථානය කරන්නේ කොහොමද මා ලබා ඇති ඵලසිතට මගේ සිත කිසිසේත් නැත්පත් නොවේවා පත් නොවේවා පත් නොවේවා කියලා එකවරක් නෙවෙයි දහවරක් නෙවෙයි 50 වරක් නෙවෙයි 100 වරක් විතර අදිස්ථාන කරන්නේ දෙඩිම මදිස්ථාන කරන්නේ. ඒක කෙරෙහි තියෙන කැමැත්ත ආසාවේ පරිසිතේනට ෘචිකත්වයක් තියෙනවා. ඒක සම්පූර්ණයෙන් අයින් කරන්න. නැත්නම් එතෙන්ද මෙයාන එතනම හිර වෙනවා. ඒක අයින් කළා මීට උපරිමාද මීට උඩින් ඉහළ තියෙන මාර්ගඵල සිත් උපදවා ගන්න ලැබේවා කියලා අදිස්ථාන කරලා හතරවෙනි ධ්‍යානයට යනවා ඒකේ තියෙන පංචස්කන්ධ ධර්මයන් දකිනවා ඒක ඈඩ් කරනවා ඊට පස්සේ ඒන් ඉතුරුන සාමසියුම් දැනීම මාත්‍රේ පවා අනිත්‍ය වූ දුක්ඛ වන දුක දින එක කියන්නේ දෙපා මේ ඒ දෙක ඉතුරු සංස්කාර ධර්මයේ පවා අනිත්‍ය වූ අනාත්ම වූ සංස්කාරයක් කියලා මෙනෙහි කරනවා ඒ මෙනෙහි කරනවා කියන්නේ දකිනවා ඒ දකින්නකොට ජීවනට සිතපත් කරගන්නට පුළුවන්. ඒතකොට මේ දක්වා තියෙන ලද කරුණවල පරිසාරාංශය නැවත ප්‍රකාශ කරන්න. මේ හේල භාවනා මාර්ගඵල ලැබීමට නම් සමාධිය සාමත්ම අවශ්‍යයි. මේ සමාධිය සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් දෙකෙන් උපදවා ගන්න පුළුවන්. සමාධිය විස්තර කරන සෑම විටම හතරවෙනි ධ්‍යානය දක්වායි බුදුහාමුදුර විස්තර කළේ. ඒකෙන් අදහස් කරන්නේ හතරවෙනි ධ්‍යාන පමණක් සමාධිය කියලා. අරූපාවච ධ්‍යාන සමාධියටයි අන්තර්ගත වන්නේ. එතකොට මේ සමාධිය දිනු කර ගන්නට සමත වශයෙන් කරන්නේ අපි ආනාපාන අරමුණ අරගෙනයි විස්තර කළේ. කවර අරමුණක් හරි කරගෙන අරගෙන අපිට ඒ ධ්‍යාන සිත් උපදවා ගන්නට පුළුවන්. නිමිති ඇතිව හෝ නිමිති නැතුව ඒ ධ්‍යාන උපදවා ගන්න විශේෂ කෙසේද කියන කාරණාවයි දෙන්නේ. මේදී විශේෂයෙන්ම සිහිපත් කලේ පළවෙනි ධ්‍යානයේ සිහිපත් කරගත්ත ගමන්ම දෙවෙනි ධ්‍යානයට යන්න කලබල වන්නට එපා, ඉක්මන් වන්නට එපා, සංසුන් වෙන්න තව තවත් තව තවත් මේ පළවෙනි ධ්‍යානෙ දියුණු කරගෙනම ඊට පස්සේ දෙවෙනි ධ්‍යානයට යන්න උත්සාහ ගන්න මේ සඳහා අපි ගාවු ගාවීපම් උපමාවේ ගාවීපම් සූත්‍රයේ දැක්ව උපමාව දක්වලා කරුණ ඉදිරිපත් කළා. මේ විදිහට ධ්‍යාන හතර සමත වශයෙන් දියුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ විදර්ශනා වශයෙන් ධ්‍යාන උපදවා ගන්න ආකාරය කියේ. ඒ විදර්ශනා වශයෙන් දියුණු අනුපාද වන්දනීයේදී පරිසරන සිලපත් කරගෙන ඵලසිතේ නැගිට ගමන්ම මේ ඵලසිත අත්දකින අවස්ථාවේ ඇතිව ධ්‍යාන සිත උපදවාගෙන ඉඳ ලැබේවා කියලා අදිෂ්ඨාන කරපු අදිෂ්ඨාන කරලා විදර්ශනා කළ ගමන්ම විනාඩි දෙක තුනක් වාගේ සුළු කාලයක් විදර්ශනා කරන විට ඵලයට ධ්‍යානයේ සිටපත් වෙනවා ඒ විට තමා තේරුම් ගන්න ඕන තමන් පස්වෙනි මොන ධ්‍යානයේද කියලා මේක තේරුම් ගැනීමට පහසු වීම සඳහා අර කලින් සමතේ දිනු කරලා තියෙනවා නම් ඒ ඵලයෙන් ධ්‍යාන දෙවෙනි දෙවෙනි හතරවෙනි ආදී ධ්‍යාන වලට සමවදිනේ මේක හා ඒ ධ්‍යාන සිත් සංසන්දනය කරලා තමන්ට තේරුම් ගන්න කරගන්න පුළුවන් වෙන මොන ධ්‍යානය තමයි සිටපත් වෙන්නේ. ඊට අමතරව තව එකක් අපි ප්‍රකාශ කළා විදර්ශනා වශයෙන් ධ්‍යාන සිත් උපදාල හැකේ ආකාරයක් සාන්ත ප්‍රණීත ආකාරයක්. ඒ ශූන්‍යතාවය පතුරවන්නේ කියලා ඉහළට පහළට හතර දිශාවට. මේ හතර දිශාවකින් පැතුරුවන් පස්සේ හදවතට හා සම්බන්ධන්නේ පැතිරීම ඒක හරියට දැක්කොත් නරූපාවචර පළවෙනි ධ්‍යානෙ කියන්න පුළුවන් නැත්නම් තේසෙ නැති ආකාරය දැක්කොත් ආපින් සංඥාතන තුන්වෙනි ධ්‍යානෙ කියන්න පුළුවන් කියන එකයි ප්‍රකාශ කළේ. ඊට පස්සේ අපි දෙවෙනි ධ්‍යානෙ අරූපාවචර සහ හතරවෙනි ධ්‍යාන යන ආකාරයයි. මේ ඔක්කොම කරාට පස් කරවීමට අමතරව පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් රෝග වශයෙන් gaduwak වශයෙන් මුලක් වශයෙන් ඉඳින අනිත්‍ය දුක්ඛ රෝගතු ගන්නත සංගතවාදී අර කලින් කියලා දීලා තියෙන ආකාරයෙන් Tamange අවබෝධය මේක වඩා පලල් ගන්න ඕනේ. මේක වඩා ගැඹුරු වන්න ඕනේ. දැන් තියෙන අවබෝධයේ මන්දී ප්‍රමාණවත් නැහැ. ඉහළට ඉහළට යන දෙක හොඳට තේරුම් ගන්න. මේක ඇති කියලා අතහරින්න බෑ. රහත් උනත් ඔය කරන්නට ඕනේ කියලා මම කියවනේ. ඒක නිසා මෙහෙම කරනකොට ඒ කියන්නේ රහත් වෙච්ච කෙනාට දුක් දිස්ස ධම්ම සුඛ විහරණය සඳහා මේ ජීවිතයේ සුඛ විහරණය වාසය කිරීම සඳහා මේවා කරන්නේ. රහත් වෙච්ච කෙනෙක් උනත් මේවා නැවත නැවත කරනකොට කලින්ට වඩා අවබෝධ ලැබෙනවා. අපි කියනවා රහත් උන අනිත්‍ය දුක්ඛ අනාත්ම වේවාසයෙන් දීපත් කළා ඒක අවබෝධ වෙලා කියන. රහත් උනාට පස්සේ ඒවා නැවත නැවත දීපත් කරනකොට අර කලින්ට වඩා වැඩි වෙනින් එහෙම පිළිබඳ අවබෝධය තියෙනවා. ඒක නිසා මේ අවබෝධයේ සීමාවක් නැහැ. ඒක නිසාම මේ අවබෝධය තව තවත් පුළුල් කරගන්න කියන කියන කාරණාව කියවා. එතකොට එතන වැඩ කටයුතු තුනක් කරන්න තියෙනවා. කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වශයෙන් බලන එක එකක් විදර්ශනාව දිනු කරගන්න එකයි ඉතින් ගන්න සමත වශයෙන් භාවනාවේ සමාධිය ඇති කර ගැනීම විදර්ශනා වශයෙන් ධ්‍යාන සමාධියන ඇති හතරවෙනි අවස්ථාවේදී තමයි අපි කියවේ ඒ වගේ අවස්ථාවේ හතරවෙනි අධීර වශයෙන් තමයි අපි ඒක ප්‍රකාශ කරේ අර අදිස්ථානය කරලා සිටින මාර්ගඵල සිත් ඔක්කොම ප්‍රතික්ෂේප කරලා උපරිමාර්ග සිත් පරිසිත උපදවා ගැනීමට අදිස්ථාන කරලා ධ්‍යානයට සමවදිනවා ධ්‍යානයේ තියෙන පංචස්කන්ධ ධර්මයන් අරමුණු කරන දකිනවා පංචස්කන්ධ ධර්මයන් ඈඩ් කරනවා ඒ ඉතුරු වෙන තියෙන ධර්ම මේ පවා අනිත්‍ය වනාත්ම සංස්කාර ධර්මයක් මේ කර්මකිනීමන සංසය ප්‍රණීතයි කියලා කියනවා. මේදී අපි එක කර්ණතා මතක් කරන්නට ඕන අරූපාවචර වල ධ්‍යාන සම්බන්ධ වෙනවා අපි අත කතා කරේ අරූපාවචර ධ්‍යාන වලට සම්වේදනයක කරනවා නම් අර රූපගතම් වේදනාගතම් සංඥාගතම් සංඛාරගතම් විඥානගතම් කියන එක වෙනුවට කියන්නේ අරූපාවචර ධ්‍යාන වලදී රූප සිත් නැහැනේ රූප දැනෙන්නේ නැහැ රූප නිමිති නැහැනේ වේදනා සංඥා සංඛාර විඥාන කියන කරුණු හතර පමණයි දකින්නේ කරුණු හතර තමයි ඈඩ් කරන්නේ ඒ පැහැදිලිනේ. ඒ කියන්නේ පංචස්කන්ධ පංචස්කන්ධේ මා දකින්නේ හතරවෙනි රූප ආරෝප රූපාවච ධානයේදී හතරවෙනි ධානයේදී. එයින් එහා රූපාවක ධානයට යනකොට රූප නිමිති නැහැ. ඒ රූප නිමිති නැති නිසා රූපේ පේන්නේ නැහැ. ඒක නිසා රූපේ ගන්න අර නාම ධර්ම හතර පමණක්. වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්ම හතර පමණක් ගන්නවා. ඒ හත් ධර්ම හතර තමයි අපේ සිතින් ඈත් කරන්නේ. ඒ ධර්ම හතර ඈත් කරාට පස්සේ සම්පූර්ණයෙන්ම ශූන්‍ය කිච්චු සාන්ත නිසල තත්යකට පත්න් ඒකත් අනිත්‍යයි අනාත්මයි සංස්කාර ධර්මයන් මේකත් නැති නිවන් සාන්තයි ප්‍රණීතයි කියලා ඉතිපත් වෙනවා. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේකට මා කියන යන මාර්ග ඵල ලබන්න පුළුවන් මේ ජීවිතයේදී නුවත් මුළු සංසාර ගමන උනත් කෙටි කර ගැනීමට පුළුවන්කම තිබෙනවා මේ විදිහට කටයුතු කළොත් එහෙම. හොඳයි එහෙම කරන්න පුළුවන් වාසනා ශක්තිය උදා වේවා කියලා ආශිර්වාද කරලා අපි මේ දේශනාව මෙතන නිම කරමු. නිම කරන්නම් දැන් අපි දෙවියන් සින්දුම ආකාසට්ටාජ කියන පාඩිය කියන ආකාසට්ටාජ බුම්මච්ඡා දේවානාගා මහින්දිකා පුඤ්ඤං සමනෝදිසා චන්දස්සන්ත සාසනං ආකාසට්ටාජ බුම්මච්ඡා දේවානාගා මහින්දිකා පුඤ්ඤං සමනෝදිසා චන්දස්සන්ත දේශනං ආකාසට්ටාජ බුම්මච්ඡා දේවානාගා මහින්දිකා පුඤ්ඤං සමනෝදිසා චන්දස්සන්ත මම් පරමිච්ඡේ සාසනික නිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සබන් සමාගමෝ හෝතෝ යාව නිබ්බාන සත්‍ය ඉදම් මේ පුඤ්ඤං ආසෝක්ඛ්‍ය වහන්නෝතෝ සබ්බ දුක්ඛා සමුච්ඡතු මේ කලසේ සියලුම කුසල සත්‍යයන් මාගේ මෙලොව අපසල සේවා පරිදහස් සත්පත් සේවා නිවන සංසයෙන් ධම්මේ කුසලයේ ප්‍රතිනිශ්චය වේවා අභිවාදන සේවිස්ස නිත්‍යං වද්ධා අපදානෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආරෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්තිනේ ච අතෝ නිබ්බාන සම්පත්තේ ඉන්නාතේ සමිඤ්ඤතු සුපත්තේ වානසල දේවා